දැන්ලා රාත්‍රී 7යි විනාඩි 30යි ඔබ සමන් දෙමින් සිටින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයටයි. Thank you. වාගේ නාට්‍යයක්. වැන්නට ගිය ගැහැණිය 对。 කටේ තියෙන්නේ ඔය ටික. මම හරියට මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්නේ එච්චරයි වගේ. කවුද ඔය මම කියන්නේ? මට. අයි මට නමක් නැද්ද? මොකෝ නමක් නැත්තේ. ඕනේ නම් උපෙන සත්‍ය වුණා පේනන. ඒ නෑ මං හිතන්නේ නෑ. ඔහේ මාව අඳුනගන්න කියලා. මේක මගේ රාජධානිය. මගේ රාජධානියට මොකටද අඳුරන්නේ නැති මිනිස්සු අදින්නේ? මම කැමති නෑ අලුතෙන් මිනිස්සු අඳුන ගන්න. අලුත් යාළුවන්ට පුරුදු වෙන්න මට දැන් කාලයක් නැහැ. ඔහේ අඳුන ගන්න මට ඕනි සම්පූර්ණ නෑ. මං ආවේ ඔහේ නෝන හම්බ වෙන්නේ. මගේ නෝන හම්බ වෙන්නේ? හ්ම්. බැරිද වෙන වෙලාවක ආයි හම්බ වෙන්නේ. එයා දැන් ගෙදර නැහැ. නැතුවට කමක් නෑ. මං ඉන්නම් එයා එනකම්. හුඟක් වෙලා ඉන්න වෙයි. ඒකට කමක් නෑ. කමක් නැත්තම් කමක් නෑ. ආ එහෙනම් හෙන්න පාතුලට ඔය දොර අඟුළු දාන මොකක්ද මේක ගියත් හරියට නැතුව පිට්ටනියක් වගේ නේ ඔහේ කොහොමද දන්නේ මං එහෙම කියයි කියලා මේ ගෙදරට එන හැම මිනිහෙක්ම ওই කතාව වමාරන. එක මිනිහෙක් නෑ අලුත් දෙයක් කිව්වේ. ඔහේ දකින්නකොට මං හිතුවා ඔහේවත් අලුත් දෙයක් කියයි කියලා. කමක් නෑ. මොකටද ඔහේ විතරක් වෙනස් වෙන්න හදන්නේ? මං නම් හිතන් හිටියේ මං හරි වෙනස් කියලා. ඒකටම හිතන්න තහනම් කරලා නැහනේ කොහේවත්. දන්නවද වැඩ? ඔහේ දකින්නකොට මට පරණ කවියක් මතක් වෙනවා. අත රන්වන්, අය රන්වන්, කිඳුරු නන්දේ, සුද රන්වන්, මල් පෙති ගෝමලයි නන්දේ. නන්දනද කියන්නේ? නෑ. ඔහේ දැක්කම මට ඒ කවිය මතක් වුණා. ඒක නෙවෙයි. හ්ම්. මොකද ඔහේ බැංකුවක් උඩනගලා කරන්නේ? ඔහේ දැනගන්න ඕන. ඔහේ එන්න පොඩ්ඩකට ඉස්සර වෙලා මට පරණ කවියක් මතක් වුණා. මට ඒකේ අන්තිම තේරිය වැරදුනා. ඉස්කෝලාන්නේ හිටියනම් මං කෝදනක් ගැන හන්දා ඊට ඉස්සර වෙලා මං මං කෝදනක්. කොයි ඉස්කෝලාන්නේ? ඒ ඉස්කෝලාන්නේත් එක. ඕකේ වෙනසක් නැහැ. ගෑනුන්ට ඕන කරලා තියෙන්නේ Tamanට ඕන විදියට මිනිස්සු දක්වන්න. ඉතින් මම හරියට ඉස්කෝලාන්නේ ළමයි. හැම ගෑනියක්ම එහෙම නැහැ. ඒ කියන්නේ එහෙම නෙවෙයි කියන්නේ. එහෙමයි කියලා හිතාගන්නකෝ. මාත් ඉස්කෝලේ හාන්න කෙනෙක්. එහෙනම් ටීචර් මම මේ බංකුවෙන් බහින්නේ. හනිය එකටමක් වෙනවද මගේ බංකුවක් නෙවෙයිනේ. අනිත් එක මං කැමති නෑ මට වැඩි උඩින් මිනිස්සු ඉන්නවට. මං වාඩි වෙන්නද? අයි මොකටද? නැගිටලා හිටියම උස යනවලු. මං කැමති නෑ තව උස යනවට. 9 අඩි 5යි අඟල් 4ක් උසයි. තව එකක්. ගෑණියක් ගෙදරට ආවම වාඩි වෙන්න කියන එක සිරිතක්නේ. එහෙනම් වාඩි වෙන්න. හොඳයි. මෝඩි කරච්චලේ කන ළඟ නැහෙනවා. පළක් වෙලාවකට මට බය හිතෙනවා මෝඩ ගොඩ ගලලා අපිව යට කරගන්න කියලා. ඔය මූද අවුරුද්දකට දෙතුන් වෙනි පිළිගන්නවා. අවුරුදු ගානක් තිස්සේ මූද කී දෙනෙක් බිලි අරගෙන යන්නේ. ඒ හින්නේ මූදට බිලි මිනිස්සුන්ගේ විලා. මොනවාලත් මට දැන් බයයි. මම නම් කවදාවත් වැල්ලට නාන්න යන්නේ නැහැ. ඒකට ඔහි ගිනෝන. මට මතකයි. නැවත නාන්නේ හරි ආසයි. වතුර ඉරි පැවරෙනකොට ඒක හන්ති කවලා වගේ. මන් දන්න. මූද විලාපහනට. ඒ එයාට මූද කරච්චලේ සංගීතයක් වගේ. ඒක අහගෙන ඉන්නකොට පිරිත් තහද්දි වගේ යාට නිින්ද යනවා. ඉස්සරත් එහෙමයි. මූදට හරිම ආදරේ. රැල්ල පාගන්න හරි ආසයි. ඒක තමයි යාගෙන. ගෑණියට ගෑවුන පාටක්වත් පේන්නේ නැහැ මේ ගෙදර. කොහේ ගිනෝන? එයා ගන්නට ගියා. එන්න හුඟක් වෙලායිද? කියන්න අමාරුයි. හරි විලාසක ගොහින් තියෙන්නේ. දැන් ගා නවීට කිතුයි. දන්නේ නැද්ද ඉතින් ගෑනුන්ගේ ඇති. ගමනක් ගියාම සැල වෙනවනේ. ඒගොල්ලෝ හිතන්නේ ඔල්ලෝසු තියෙන්නේ ලස්සනට අපේ බඳින්න කියලා. එයින් කතා නැත්තේ. මං හරි ආසයි මිනිස්සු කතා කරනවා අහගෙන ඉන්න. ඒ වෙලාවට විතරයි මිනිස්සු හොඳ. තමන්ගේ කතා අහන්න මිනිස්සු හරිය කැමතියි. ඔහෙත් එක්ක කතා කරන්න මට මේ ලෝකේ දෙයක් නෑ. ඔහේ දොඩවන ඒවා මං අහගෙන ඉන්න. අපි එහෙනම් කාලගුණ ගැන කතා කරමු. මොකද්ද? මම දන්නේ නැහැ. මං දන්නේ. ඉන්න මං ගිහිල්ලා ඒක වහලා යන්න. එක දෙක තුන හතර මොනවද ගණන් කරන්නේ මම මේ ධනෙලි ළඟට ආවම මට තේරෙනවා පාර යන මිනිස් මෙතන දෙනවා මම මේ මිනිස්සු ගණන් කරනවා මම දන්නවා හැමදාම මෙතනින් යන්නේ කවුද කියලා සමහර යන වෙලාව මට හරියටම කියන්න පුළුවන් ගොඩාක් වෙලාවට මම මුළු ලෝකේ වෙලා හදාගන්නවා ඒ මිනිස්සු දිහා බලලා. ඒකට ඔලුසුකුත් තියනද? තියෙනවා. ඒක දවසට දෙසරයක් වයින් කරන්න ඕනේ. නැත්තම් නවතියි. බාලයක කන්නේ. මම රුපියල් 135ක් දීලා ඒක ගත්තා. මේඩ් ඉන් ස්විට්සර්ලන්ඩ් කියලා ඒක ගහලා තියෙනවා. ස්විස් ඔර්ලෝසු හුඟක් හොඳයි කියලා ගූගල් පාඩමටත් උගන්වනවා. මගේ ළඟ තියෙන ජාති එකක්. පෙන්වන්න බිද? අපේ මම ඔල්ලෝස් දැකලා තියෙනවා. ඔය ඔල්ලෝස් ඉලක්කම් කීයක් තියෙනවද? එකක්වත් නෑ. හ්ම් ඉර කියලා දෙක තුනක් තියෙනවා. ඉතින් කොහොමද මේ වෙලාව බලාගන්නේ? අපේ ගෙවල් කිට්ටුවේ තියෙන චක්‍රය. ඒකේ ටයිම් තාත මන්නේ ගහනවා. මම එතකොට මන්නේ ගණන් කරනවා. එහෙනම් මොකටද ඔල්ලෝස්වා? මාත් යන්න ඕන ෆැක්ටරියක් කිට්ටුවෙන් පදිංචි වෙන්නේ. එතකොට මට පුළුවන් මගේ ඔල්ලෝසු තෑගි දෙන්න. මට නම් කීයටවත් එපා ඔහේ ගොල්ලෝසු. ඔහේ තෝනේ නම් මගේ ඔල්ලෝසුවත් දෙන්න. මට මොකද? මේ තියෙන එක තුකින් දැනගන්න. මම ඒක ඔහේට තෑගි කරන්න. මම ගුරු විභාගේ පාස් වෙන වෙලාවේ මේක මට යාළුවෝ තෑගි කරපු එක. ඉතින් යාළුවෝ තරහයි. මම දැන් ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ නැහැ. මට නම් අලුත් යාළුවෝ. මම ඒක ඔහේට තෑගි දුන්නා නම් එහි මං යාළුවෝ මං අලුත් යාළුවන්ට කැමති නැහැ. අරක්කු වුණත් හොඳ පරණුණාම කියනවා. ඔහි කොහොමද පරණ අරක්කු හොඳයි කියලා කියන්නේ? මම නම් කවදාවත් අරක්කු කටේ කියලා නැහැ. ඒක හොඳයි. මං කැමති නැහැ අරක්කු ගඳෙන් ගෑනුන්ට. ඔහේ මට කැමති වෙන නතුවට මට කමක් නැහැ. නෑ මටත් ඕන කමක් නැහැ. ඔහෙට කැමති වෙන්නේ. මං එහෙම කිව්වේ නිකන් කතාවට. අර මොනවාරි කියන්න ඕන නම් මං හිතුවා ඔය නිකන් කතා කරන මිනිහෙක් නෙවෙයි කියලා. මං ගැන ඔය මොනවද දන්නේ? මං කැමති නෑ මං ගැන කවුරුත් කතා කරනවට. කවුද ඒ කහිනවා එහුම්? මං නෙවෙයි. මං දන්නේ ඔහේ නෙවෙයි කියලා. මං ඇහුවේ කවුද කියලා. මං කොහොමද දන්නේ? අනිත් එක මං දැනගත්තත් මං ඔහුට කියන්නේ නැහැ. මේ පුතේ මකුණ ඉන්නවද? මන් දන්නේ මකුණ ගැන කතා කරන මිනිස්සු එක්කත් මන් තරහයි. මාත් එක්ක තරහද? මට දෙන්නේ අර අරක්කු ටික. ඔය කිව්වනේ කවදාවත් කතේ ගාලවත් නැහැ කියලා. ඒ හින්දා තමයි මම ටිකක් ඊයේ කතේ ගාගන්න. අර තියෙන බෝතල. අරගෙන බොන්න. ගෙදරට ගෑණියෙක් ආවම ඔහොමද සලකන්නේ? චාරිත්‍රවාරීත්ව කියලා දෙයක් ලෝකේ තියෙනවා. අරක්කු බෝතලයක් ඇරලා, වීදුරුවක් හොදලා, සෝඩා බෝතලයක් කඩලා බන්දේසියක තුල අල්ලන්න ඕනේ. අපේ ගෙදර බන්දේසි නැහැ. අපි කියන්නේ මොකද? ඔයගේ ගෙදරේ කියලා කියන්නේ. මොකද මේ හැටි බෝතල ගොඩාරියක්. මිනිහෙකුට ඇති එක අරක්කු බෝතලයක්. ඒ වුණාට මට මදි. මට ඕන අරක්කු බෝතල දෙකක්. මහා රෑ 12 වදිනකම් මම අරක්කු බෝතල දෙකක් බොනවා. මස් රාත්තලක් කනවා. අල රාත්තලක් කනවා. පාන් රාත්තලක් කනවා. මං කාලා බීලා සුරුත්වක් පත්තු කරගෙන නිදාගන්න. මං නැගිටින්නේ පහුවෙනිදා දවල් 12ට. 12ට නැගිටලා නානවා. නාලා ආයෙත් බොන්න පටන් ගත්තා. ඔහේ හිතන්නේ මං පත්තරයකින් ආවයි කියලාද ඔහේගේ ජීවිත කතාව හදන්නේ. මගේ ජීවිත කතාව මං ඔහේට පියා දෙයියන්ටවත් කියන්නේ නැහැ. එතකොට ඒක කොපි කරගන්න. එකයි දෙකයි තුනයි හතරයි මොකද මේ බෝතල් ටික කන්නද හදන්නේ? ඔය හන්දෙන් නොගා බැරිද ඕක ගණන් කරන්නේ? නෑ. මේවා මේ පෙළට ලස්සනට තියලා තියනවා දැක්කම මට හිතුණා ඒවත් එක්ක සෙල්ලම් කරන්න. මෙතන තියෙනවා බෝතල 13. ඔහේ කිව්වනේ. ඔහේට ඕන දවසට බෝතල දෙකයි කියලා. මොකද මේ හිටි ගොඩක් 13ක්ම අදට විතරක් මදිනේ. හිතත් ඕන. ඔහේ හිතගෙනත් හිතනවාද? අපේ මම අනිද්ද ගැනත් හිතනවා. අනිත් එක මං කැමති නෑ බාර් වලට ගිහින් බොන්න. ඔහේ බලන් ඉඳලා තියනවද මිනිස්සු හෝටල් වලට ගිහින් බත් ගිනිනවා. ඔල්ලේ තියෙන අර කටේ කියලා කුහර ඕක බෝක්කුවක් වගේ හායි ගාලා ඇරලා. ඕකට බත් උබන ඔහේ දැකලා තියෙනවා. බොනකොටත් තුන් ඔය විදිහට කතා කරනවා දැක්කම මට මහ අපුලක් දැනෙනවා. ඒ හින්දා මම බාර් එකකට යන්නේ නැහැ. උන්ගේ බැරි වෙච්ච කටවල් මට පේන්න බෑ. එහෙනම් මම අරක් බොන්නේ නැහැ. මාත් හායි ගාලා කතා කරනකොට ඒක අත්තරේ හිතේවි. මං කැමති නැහැ කාටවත් නාය අත්තිරිය වෙනවට. ඔහිට නෝන දැන් එයිද? කියන්න බෑ ඉතින් ඕවා. කවුද දන්නේ ගෑනුන් ගැහැටි? මොකෝ? ඔහේ ගෑනු ගැන නොදන්නේ. ඔහේ ගෑනුක තරහද? තරහ නම් මම ඔහෙත් එක කතා කරනවා. ඔහේගේ නෝනගෙන් මට කාලෙකින් ලියුමක් ලැබුණේ නැහැ. මං දැන් ඇහුවේ නෑනේ ඔය විත්තියක්. ඇහුවෙ නතර කමක් නැහැ. මං කියන්න. ඔහේ වගේ නෙවෙයි ඔහේ ගිනෝන. හරිම හිතවලේකි. අපි දැන් ඉස්කෝලේ ගියකට. රස්සාවට ගියකට. එක ඉස්කෝලෙට. අපි බත්පන්දු බෙදාගෙන කෑවා. පස්සේ මම එංගලන්තයට ගියා ටීචින් පෝස්ට් එකක් හම්බ වෙලා. අවුරුදු දෙකක් විතර යනකම් එයා මට දිගටම දිනුවා. එයාට මහත්තයා ගැන එයා හරියට විස්තර ලිව්වා. ඊට පස්සේ හදිසියෙම මම නැවතුණා. ඒ ලියුම්වල තිබුණු විස්තර අහලා මම එයාට මහත්තයාට ආදරය කරන්න පටන් ගත්තා. මට තේරෙන්නේ නැහැ මේ කොහෙද මානත් එක්ක කොහොම කියන්නද කියලා. මම හිතනවාට කියලා ඔහේගේ ෆොටෝ ඒකුත් ගන්නවා ගත්තා. මේ තියෙනවා මගේ බෑග් එකේ තියෙනවා. මගේ ෆොටෝ මොකටද ගහේ? කොහෙද මට නෑ මගේ ෆොටෝ තියාගන්න. ඉතින් ඉන්නකෝ උගන්නේ නැතුව. ඉන්නකෝ ඉතින් මොකද චරහදිසි. හදිසි නෙමෙයි. කවුරුත් ඕන නෑ මගේ පින්තූර තියාගන්න. ඕක නම් මහත්. ඉන්නකෝ ඉතින් දෙමේ ඕක මහත්. ඒක ඉන්න බෑග් එක. ගන්න. මොනවද මේ බෑග් එක? ම් බක් කියලායි. ලිප්ටි. යතුරු කැරේ. පන. පවුඩර්. ආ ලේන් ලේන්සු දෙකයි. මොකටද ලේන්ස් දෙක? මේ තියෙන පින්තූරේ. ඔය පින්තූරේට වැඩි ඔහි හරියට වෙනස් වෙලා. කොණ්ඩෙත් වෙවිලා. මං කැමති නෑ බාබර්ලට ඔළුව පාත් කරන්න. මං නම් බාබර්ලට විතරක් නෙවෙයි කාටවත් ඔළුව පාත් කරන්නේ නෑ. දෙල්ලක් දීලා තියෙන්නේ ඔළුව කෙලින් තියාගෙන යන්න. ගෑනු ඔය විදිහට කතා කරන්න හොඳ නෑ. එතකොට පේන්නේ විශ්ව කෝෂ වගේ. ඉතින් මගේ කතාවේ තේරුම හෙවෙන්නේ නෑනේ. ඔහේ මගේ නෝනාගේ ලියුම් කියවලා බඳපු මිනිහෙකුට ආදරය කරන්න පටන් ගත්තා. ඒකට වැඩි මොනවද කියන්න තියෙන්නේ? ඉස්සර කාලේ ඉන්දියාවේ හිටියලු කවුද කුමාරිකාවක්. මට නම මතක නැහැ. ඒ කුමාරි හීනෙන් දැක්ක කවුද කුමාරයෙකුට ආදරය කරාලු. මම ඊටත් වැඩි වෙනස්. මං ආදරය කළේ නියම් වලින් ආපු මිනිහෙකුට. කවුද ලයිට් කරන්නේ? මට ආවුනේ කවුරුත් කහිනවා. මම දන්නවා. මිනිසුන්ට කනහින්නේ වාසියට විතරයි කියලා. මට හිතෙනවා ඔහේ කෙනා මට බොරු කිව්වයි කියලා. එයා කියපු එක හොඳ ගුණයක්වත් ඔහේ ළඟ නැහැ. මං හරි ආසෙන් ගෑනු මගේ දොස් කියනකොට. නරක කියන ගෑනු ළඟ බය නැතුව ඉන්න පුළුවන්. අවුදෝ ආයි කහිනවා. මට ඇහුනේ මේ කවුරුත් කහිනවා. ඒ වුණාට මට ඇහුණා. අල්පෙනෙත්තක් දින වැටුණත් මට ඇහෙනවා. ඔහෙට ඕන නම් අල්පෙනෙත්තක් බිමනා. මං අහක බලාගෙන කියන්නම් ඒක දින වැටුණ වෙලා. මම අද බස් එකෙන් මෙහාට එනකොට දැක්කා තුන් දෙනෙක් මහා වැස්සේ පාර දිගේ ගියා. එක මිනිහෙක් කුඩල් කියලාගෙන ගියා. තව මිනිහෙක් රේන් කෝට් එකක් දාගෙන ගියා. තව මිනිහෙක් හබරල කොලයක් එහාට අල්ලගෙන ගියා. විදුලි කොටනකොට මම ඉංග්‍රීසියේ මොනවද දැක්කා? ඒ මොන දැක්කම මට අපොයි කියලා හිතුණා. ඒ මට හරි ආසයි. මහා දැස්සේ විදුලි කොටන වෙලාවක හබරල කොලයක් ඉහළගෙන පාර යන්න. ඉතින් දැන් යන්න. මම හබරල කොලයක් කරලා දෙන්න. දැන් කිව්ත් මගේ සාරිය දෙමේ. කවුද? මම දොරට ගහන හැම මිනිහෙකුගේම කටේ තියන්නේ උල් ටික. මම. හරියට මේ ලෝකේ උතුරලා ඉන්නේ එච්චරයි වගේ. කවුද ඔය මම කියන්නේ? මට. ඇයි මට නමක් නැද්ද? ඔහේ මොකද හිනාන්නේ? බොහොම ඉක්මනට ඔහේ ඉගෙන ගන්නවා. මම ගියේ හොඳ ඉස්කෝලේකට. ඔහේ කියන දැස්සට තිමිනවද දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔයාට නිකන්වත් හිතෙන්නේ නැද්ද මේ වැස්සේ ඔහෙගෙනම මොකද දැල්ල කරන්නේ කියලා? මං කොහොමද නිකන් හිතන්නේ? හිතන්න හේතුවක් තියෙන්න ඕන. මම මේ හීතලේ ගැහෙනවා. ඔයාලා දුක නැද්ද මට මෙහෙම කරන්නේ? අර මිනිහා හීතලේ ගැහෙනවලු. ඔහෙට දුක හිතෙන්නේ නැද්ද එහෙම කියනකොට? කවදාවත් දැක්කේ නැති මිනිහෙක් ගැන මම කොහොමද දුක් වෙන්නේ? එහෙනම් කවදාවත් දැක්කේ නැති මිනිහෙකුට උගේ ආදරය කෙරුවේ දුක කියන්නේ ආදරයට නෙවෙයි. දුක කියන්නේ අඬනකට. අඬා ආදර කරන්න බෑ. මට හොඳ නෑ පිනිබාන්න. පින්සිට වෙන්නේ දොරාරින්න. අපි දොරාරින් නේද? ඒ මොකද පින්සිට දෙවි කියපු හින්දා. මම දන්නේ මට මොකද්ද වගේ හිතුණා. ඔය දොර ඇරලා තියෙන්නේ. තල්ලු කරගෙන එන්න. කොහොමද මෙච්චර වෙලා කැස්සේ? එතකොට කොහොමද අහන්න මං කන්නවා. මම අර ඉස්සෝප්පට වෙලා වැස්සේ පින්බබා හිටියා. ඒත් ඔහෙලට බින්දුවක්වත් හිතුන්නේ නැහැ මට ඇතුළට කතා කරන්න. අපි එච්චර දුරට හිතුවේ නැහැ. මොකද අපි කියන්නේ ඔහේ ගැන විතරක් කතා කරන්නේ. මට වුණා එක මිනිහෙක්වත් අහිනවා. ඒක කොහොමද ඇහුන්නේ නැත්තේ? තමුසේට ඇල්පෙනෙත් අබ්බෙන් වැටුණත් ඇහෙනවනේ. තමුසු කොහොමද ඒක නම්? මට කන් දෙකක් තියෙනවා. කන් දෙකක් තියෙන්නේ මූණේ ලස්සනට. අනුන්ගේ කතන්දර අහන්න නෙවෙයි. මට බඩගිනි. මට බඩගිනි. අර මනුස්සයාට බඩගිනි කියනවා එහෙම නැද්ද? මට ඇහුණා. එහෙනම් නැහුණා වගේ ඉන්නේ. අනුන්ගේ ගයක් කන්දා හේටත් ඒවා හොඳට ඇහෙනවා. ඔහෙලයි ගෙදරට ආවනම් බල්ලා ලිහයි. අපේ ගෙදර බල්ලු නැහැ. මට බඩගිනි. බඩගින්න නම් කරවනවද? බඩගිනි කියලා කෑ ගැහුවට බඩ පිරෙනවා. අන්න අර මේ සූඩ ඇති කෑම එක. ඒක අරන් කනවා. මම මේක ගෙන්වා ගත්තේ හන්දියේ කඩෙන්. ඇයි මස් මාළුනේ කනවයි කිව්වේ? හන්දියේ කඩෙන් මොකටද බත් එකක් ගෙන්වන්න ගත්තේ? ඔහෙට හැම එකක්ම කියන්න ඕනනේ. තව ටිකක් වෙලා යනකොට අහයි මේකද ලිප මොලවන්නේ නැද්ද කියලා. ඊට පස්සේ මම මොකවත් අහන්නේ නැහැ. ඒක හොඳයි. මොකවත් අහන්නේ එතකොට මට බොරු නොකිය ඉන්න පුළුවන්. ආන්ද මේ කෑම ගන්න පුළුවන්. ඉන්නේකට කන්න දෙනවා නම් හරියට කන්න දෙනවා. නැත්නම් යන්න කියනවා. එහෙම නෑ එහෙම කිව්වට යන්න බෑ. මට බරගිනි. අන්න අර පෙට්ටිය ඇති සාඩින් තින්න එක. ඒක කඩාගෙන ඒකත් එක්ක කනවා. මම සාඩින් කන්නේ නෑ. සාඩින් තින්න එකක් දැක්කම මට මිනි පෙට්ටියක් මතක් වෙනවා. දන්නවද සාලින්ටින් එකක් කැඩුවාම මට මොනවද දැනෙන්නේ කියලා. මට කනත් බිහි ගන්න දැනෙනවා. තමුසේ ආඩන්නේ මේවා දීලා මාව ලෙඩෙක් කරලා බලන්න. ඇයි තමුසේ මැරෙන්න බයද? ඇයි තමුසේ බයද? මම මරණ ගැන හිතන්නේ ඕක අර නිදා ගන්නවා වගේ වැඩක්. නිදාගත්තම වෙන දේවල් අපිට පේන්නේ නැහැ. මරණයත් ඒ වගේ. ලෝකේ වෙන මොකවත් අපිට පේන්නේ නැහැ. මට දුක අන්නේ ඒකට. මන් නැතුව ලෝකේ කරකවනවාද? අපි කවුරුත් හන්ද ලෝකේ කරකවන්නේ නැහැ. ලෝකේ අපිත් අයම් කරකවනවා. මොකද අපුඩි ගහන්නේ? ඇයි? අපි අපුඩි ගහුවා වැඩන්නේ නැද්ද? අපේ මොකෝ නැත්තේ. අත් දෙකක් දීලා තියෙන එකටනේ. අරේ තාම ඉන්න පාටක් නැහැ. උන් හිතනවාද දැන් කියලා? මං කොහොමද හිතා? ඒ අය එන වෙලාවක කවුද මේ එයි කියන්නේ? මම නොදන්න රහසක් තමත ළඟ තියෙනවා. ඇයි? අතුරුම රහස් කියන්නේ හොඳ නැද්ද? මට ඕකට උත්තර දෙන්න වෙලාවක් නැහැ. මට කියනවා කවුද එයා කියලා? මෙයා බඳ පොනෝනා. එතකොට ඔය කවුද? සමුසේ එළියට වෙලා අපේ කතාව සෙවර මාර්ගනේ කියලා. දැන් මොකටද ඔය බොරු ප්‍රස්තානම්? අන්න හරි. ඔහේ මොකටද බොරු ප්‍රශ්න අහන්නේ? දැන් දෙන්නම එක පැත්තක් වෙලා මාව කොම් කරන්න හදන්නේ. ඔහෙලා හිතන්නේ මම මෙතෙන් අයිති නැති මිනිහෙක් කියලාද? මම ඇස්සේ තෙමි තෙමි පාර දිගේ ගියා. අර හන්දියේ කඩෙන් කන්න මොකක්ද ඉල්ලුවාම උන්ව පන්න ගත්තා. මම දැක්ක මේ ගෙදර ලාම්පුවක්පත් වෙනවා. මට හිතුණා මෙතන මොකක්ද ඉල්ලලා බලන්න. ඒත් මං හිතන්නේ අර වගේ ජරා බත් ගන්න මට දික් කරයි කියලා. මේ කවුද එංගලන්තින් ඉඳලානේ? ඔහේ අපේ කතාව සේරම අහගෙන ඉඳලා. ඔහි දන්නේ නැද්ද දෙන්නේ කතා කරන එක හොරෙන් අහගෙන ඉන්න එක චාරිත්‍ර වාරිත්‍ර වලට විරුද්ධයි කියලා. චාරිත්‍ර වාරිත්‍ර ගැන දන්නේ තමයි මම ප්‍රශ්නේ අහුවේ. ඔහේ කතාව කිව්වහම මේ මිනිස්සයා නිකමටවත් ඇහුවේ නෑනේ. කවද්ද මේ ලංකාවට ආවේ කියලා. ඔහේ හරි. නිකම් බොරුවටවත් ඒක අහන්න ප්‍රශ්නයක් නෑ. මම ආවේ පෙරේදා. මට ඊයේ එන්න බැරි වුණා හින්දා මම අද ආවේ මෙයාගේ නෝන හම්බ වෙන්න. මට ওই කතාවලින් වැඩක් නෑ. ඔහෙට බඩගිනි නැද්ද? කමක් නැහැ. මට ඔය වේලක් මුකා හිටියට මම මැරෙන්නේ නැහැ. අපි ටිකක් කතා කරමු. අමුසෙත් එක්ක කතා කරන්න අපිට මොකවත් නැහැ. ඒ කතාවට මම විරුද්ධයි. ඒ මොකද? ඇයි මට කියවනේ නාස්තික කතා කරන්න මොකවත් නැහැ කියලා? ඒ පාර ඔහෙත් මේ මිනිහාගේ පැත්ත අරගෙන. නෑ නෑ මට කාගවත් පැත්තක් ඕනේ නෑ. කවුරුවත් මගේ පැත්ත ගන්න තෝන්නේ. මට ඕනේ හෙදි නෝනහන්න වෙන්න. කොහේ ගිනනවා? ඇහෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් අහනවා. අරුණ නම් තමස උත්තර දෙනවා. මම මොකටද තම්පෙන් අහපතර උත්තර දෙන්නේ? එහෙනම් තමස කත පියාගෙන ඉන්න. මට මෙතන පැලෙන්න බෑ. මට යන්න ඕනේ. කොහේද නෝන? මම දැන් කී සැරයක් කියවද යා වැල්ලට ගියයි කියලා. දැන් නේද? මම කොහොමද දන්නේ? වැල්ලේ එහෙට දුරක් නැහැනේ. හම්බ වෙන ඉස්සරහින් ඉස්සනම් අපි යන වැල්ල පැත්තට. මං හිතන්නේ ගියාට හම්බ වෙයි කියලා. කවුද දන්නේ කොයි හරි ඉන්නවද කියලා? දැන් ගිහිල්ලා හුඟක් වෙලාද? මොකක්ද ඇහුවේ? කොහේද නෝන දැල්ලට ගොන් දැන් හුඟක් වෙලාද කියලා. හුඟක් වෙලාද? මගේ නෝන වැල්ලට ගිහින් දැන් මාස 7-8ක් වෙනවා. මාස 7-8ක් වෙනවා? මතකද තේරෙන්නේ? ඇයි ඒක තේරෙන්නේ නැද්ද? මාස 7-8කට උඩදී දවසක් යා වැල්ලට නාන්න ගියා. ගොහින් යන්නම් කියලා ගියා. මම මේ තාම එනකම් බලන් ඉන්නවා. ඔහේ ඔය කියන්න හදන්නේ ඔහේ ගිනුනා නේදට බිරිඳා කියලාද? ඔහේ හිතනවා හැම ගෑණියෙකුටම විහාර මහදේව කෙනෙක් වෙන්න පුළුවන් කියලා. නේදට බිරිඳා පුළුවන් කියලා. සත්‍ය මහා සාගරයත් එක්ක පුරබදන්න පුළුවන් කියලා. එහෙනම් මොකද ඒ කියන්නේ? නේද මගේ නෝනාම බිරිඳා. මිනිස්සු දකලා තියෙනවා යා නලගෙඩියක් පුරබදන්න. ඒක නලගෙඩිය දියඹට ඇදගෙන ගියා. ඔය ගෑන් පුරුදු වුණා දුකේදි සැපේදි මාත් එක්ක එකට ඉන්නවා කියන. ඒ ගෑන් කවද්ද පුරුදුක් ඉටු කරා. එයා තෝනවුනා සක්වල ගල බලන්නේ. තමසේ මට ඇහෙන ආයි කයින්ද. තමසේ යනවා. ඒකට කමක්. ඒ ගොයින් එන්නම් කියලා කියන්න බෑ. සමුත වෙනකම් මට මෙතන බලන් ඉන්න බෑ. අඳුන ගන්න ලැබුණට බොහොම සතුටුයි. ඒත් කොහොමද මම අපිට කියන්නේ? මගේ නම. මං හිතන්නේ මගේ නමෙන් ඔහෙට වැඩක් නෑ. ඕන සත්‍ය දෙවියන් කියලා කියන්නේ. අනුන්ට උදව් වෙන එකනේ සත්‍ය දෙවියන්ගේ වැඩේ. ඉතින් මොනවද ඔහෙ අපිට කරපු උදව්? ඒක තමයි. හරියට අපිට උදව් කරනවා වගේ කතා කරන්නේ. අපි අතුලට ගත්තේ නැත්නම් එයා මෙලහකට පින්නට අහුවෙලා පිනදාලා සීතලක් හදාගන්නවා. මොකද ඔහෙල දෙන්න අපි දෙක කතා කරන්නේ? ඇයි දෙන්නට බැරිද තෝරස නැතුව කතා කරන්නේ? ඒක අපේ වැඩ. අපි ඒක බලාගන්න. නේද? ඒක තමයි. අපි ඒක බලාගන්න. මම ඔහෙලට සුබ පතනවා. ඒ මොකටද? ඔයාලා දන්නවා මොකද කියලා. ඇති යන්තම් වදකාරයා ගියා. අපි ගැන මොකටද එයා කතා කරන්නේ? නේද? ඒක තමයි. එයා මොකටද අපි ගැන කතා කරන්නේ නේද? මොකද මේ වාඩි වුනේ? නෑතින් ඔහේගේ නෝනානකම් මං ඉන්න. සක්වල වල එහා පැත්තේ ඉඳලා එයා ආවොත් මට බරිය ආපහු යන්නේ. කළේ